උපාදාන සම්පද කර්ම සමහා බුදුරජාණන් වහන්සේ දුක්ඛාරිය සත්‍යය නාමයෙන් බලන සංකීර්ණ සංකීපාදාන සංඛා දුක්ඛා කියන්නේ මම බදාවේ මේ පතයි දුක කාර්ය සත්‍යය බලන්නේ මේ පහ ඒ දුක්ඛාරිය සත්‍යයේ පිළිබඳව එළි විස්තර දක්වා දෙන්නේ අරුත් නියතිය පිරිසිදු දස යුතු දුක පිරිසිදු දස යුතුයි ඒ දැනගැනීම කරන්නේ නුවණ දුක පිරිසිදු දැනගන්න ඕනේ ඒක කරලා දැනගන්න ඕනේ එකක් වේගකට දැනගැනීමයි පිරිසිදු දැනගැනීමයි කියන එක අදහස් කරන්නේ ඒකේ දුක්ඛ ආරුක්තිය නැත්නම් දුක්ඛ නබන ආරුක්තිය ඉරිසිත ගත යුතුයි. ඒ ඉරිසිත දැන ගැනීම සඳහා අවශ්‍ය වන්නේ අවශ්‍ය වන්නේ නුවණ. ප්‍රඥාව කියන්නේ ඒ ප්‍රඥාව උපදවා ගැනීමට මේ ධර්ම පිළිබඳ දැන ගැනීමත් අවශ්‍යයි. එනි ඒ ගැනීමටයි කියන්නේ සුතමය ඥාන. සෝතාවතාපි ප්‍රඥා සුතමේ ඥාන. ඒ වගේම ඉතින් උපක්ෂා පිළා මාර්ගය ඒවා පිළිබඳව එනිනවා නම් ඒ සුතමේ ඥානයෙන් කරගන්න ඉදුක්තරයෙන් එනවා සෝත චක්කුම් අභිඤ්ඤයං රූපං රූපා අභිඤ්ඤා චක්කු විඥානං අභිඤ්ඤයං අත අභිඤ්ඤය කියලා කියන්නේ ඒ අත පිළිබඳව නුවණින් දැන ගැනීම අත යන කුමක්ද මේක දැනගන්න. ඒ ඊළඟට ඇතෙහි ගැටෙන රූපද දතයි. රූප අභිඤ්ඤා. චක්කු විඥානං අභිඤ්ඤයං. ඒ ඇතෙහි ගැටෙන රූපය අරමුණට උපදනා වූ චක්කු විඥානයයි කියන සිතද දතයි. දැනගන්න. දැන් අපි මේ කියන්නේ මේ වචනේ කියන්නේ ඒ විශේෂ නුවණ ඒ මොනින් කටුනේ ඒ නුවණ හැමදෙනාටම නිකම් ඇතිවෙන්නක් නෙවෙයි. නුවණ දැක අප මේ ආත්ම භාවයේ නැත්නම් ජීවිතයේ අපිට ප්‍රතිපත්තිය ජීවිතය පිළිබඳව ප්‍රතිපත්තිය ලැබෙන්නේ. අපාය අප නුවණින් යුක්ත වූ ප්‍රතිපත්තියක් ලබා ඇති අය අඳුන්නට පුළුවන්. ඒ අපේ අපේ ප්‍රතිපත්තිය නුවණ ප්‍රඥාව යුක්ත වූ ප්‍රතිපත්තියක් වන්න. ඒකට කියනවා ත්‍රිහේතුක ප්‍රතිපත්තිය කියලා. එහෙනම් අලෝභ අදෝස අමෝහ කියන ඒ සිතුනේ යුක්ත විපාක පිටක් වීනම් අපට ලැබෙන ප්‍රතිසම් අප හේතුක සංකීර්ණ උපතින්ම ලක් නුවණ ඇති අය ඒ උපතින්ම ලක් නුවණ ඇති පමණින් කෙනෙක් ඒ සක්කුන් අභිඤ්ඤයන් කියන්නේ ඒ ගතයුතු ඇත පිළිබඳ වූ ගතයුතු මේ සත්‍වාකාරය දැනගැනීම ඉමේ සිදුවන්නක් නෙවෙයි එහෙම මේ සත්වාකාරය දැන ගැනීම සඳහා අසීම ආදීව දැන ගැනීම අවශ්‍යයි. එහෙනම් ඒ දැන ගැනීම අනින්ගේ දැන නොගෙන ඒ ඇත පිළිබඳව රූපය පිළිබඳව ඇත ඇතේ ගැටලේ රූපේ නිසා හටගන්නා සත්විඥානයේ පිළිබඳව කියන මේ ඒ විශේෂ දැනීම ඇති කරගත හැකි අතා නොගෙන ඇති කරගත හැකි පුද්ගලයන් ලෝකේ පහළවන්න දෙන්නයි ඒ දෙදෙනා තමයි වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේ අනිත් හැමදෙනාම ඒ පිළිබඳව ඇතිවීම අවශ්‍යයි එහෙම අසාරි ධර්ම පිළිබඳව දැනගන්න ඒ එතකොට ඒ චක්ෂුරාදී චක්ෂුයෙන් පතන් කියන අවකාශ කරනවායි ජරා මරණ අභිඤ්ඤාණය. ඒකට ඒ ජරා මරණය කියන පටිච්චසමුප්පාදයක් කියනවා. පටිච්චසමුප්පාදයේ අන්තිම අංග මේ ජරා මරණ ජරා මරණ අභිඤ්ඤාණය. ඒ කියන්නේ අවිද්‍යා අභිඤ්ඤා සංඛාරා අභිඤ්ඤා කොහොමද ඒ ඔක්කොම දකින්නේ. එනිසා දැන් විදර්ශනා කියන මේ භාවනාවේ කරන්නේ බලාපොරොත්තු වන්නන්නේ ඒ සප්පච්චය නාම රූපේ කියන නාම රූප ධර්ම පිළිබඳ කෙටි කතාවකුයි කෙටි විස්තරයකුයි අප මෙතෙක් කරලා තියෙනවා. ඒ නාම රූප ධර්ම පිළිබඳව පමණක් නෙවෙයි ඒවා ඇතිවීමේ හේතු ප්‍රත්‍යයන්ද පරිදි කියලා කියනවා. සප්පච්චේ නාම රූප කියන්නේ ඒ සත්‍යයේ සමිත වූ නාම රූප ධර්ම. ඒ නාම රූපය ඉබේ ඇතිවන කවුරුවත් මවන හිතිවක් නෙවෙයි. ඒවා ඇතිවීමේ හේතු නිසා ප්‍රත්‍ය නිසා හටගන්නා ධර්ම. ඒ එකද ධර්මයක් නිසා අහේතුකව අපත්‍යව හටගන්නා ධර්ම නෙවෙයි. ඒවා ඇතිවීමට යම් හේතු ප්‍රත්‍ය තිබෙනවා. අන්න ඒ හේතුන් ප්‍රත්‍යයන් පිළිබඳව දකින්න. ඒ නිසා ඒ දර්ශනා කරන්න දර්ශනාවට අවශ්‍ය වෙන මේ හේතුන් ප්‍රත්‍යයන් පිළිබඳව උගන්වන පටිච්ච සමුප්පාද ධර්මයන්ද දකින්න. පටිච්ච සමුප්පාද. මේ පටිච්ච සමුප්පාදයයි කියන එක සමහර වෙලාවට මේ මේ රූපාදී ඔය පංචස්කන්ධයක් පිළිබඳව කියවනේ ඒ සත්‍යර එකින් අන්‍යයෙන් දෙකයි මේ පරිච්ඡේදපාදේ කියන්නේ නෑ පරිච්ඡේදපාදය දක්වන්නේ මේ ඒ පංචෝපාදා සම්බේ නැත්නම් පංචස්කන්ධයේ පිළිබඳ ඒවායේ ඇතිවීමේ හේතු සහිතව මේ පංචෝපාදාන සම්යම් පිළිබඳව කතා කිරීමක් කර කිරීමකුයි ඒ පටිච්ච සමුප්පාදයේ නෙමෙයි. දැන් කෙනෙක් කියතෝ පටිච්ච සමුප්පාදයේ එකක්ය මේ සංඝ පංචකයේ කියන එක එයි කෙනෙක් විදිහම වෙනස් එකක් කියලා ඒක නොදැලපෙන. හැබැයි දේශනා කරන දෙකක් තමයි. පටිච්ච සමුප්පාද දේශනාව ඇතුළත් වගේ මොනවාද කියලා බලුවොත් ඒ කියන ලබව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ප්‍රථමයි මේ පටිච්චසමුප්පාදින අන්තර්ගත වන්නේ ඒ පිටත්තර සිද්ධ ඒ පිටත්තර සිද්ධ දැන් මේ පටිච්චසමුප්පාදින කියනවා අනුලෝම පටිච්චසමුප්පාද අනුලෝම පටිච්චසමුප්පාද කියලාද අනුලෝම පටිච්චසමුප්පාදින මේ මේ සංඛ්‍යාවේ අපගන්නේ හේතු ප්‍රත්‍යයන් දැක්වීම වශයෙන් අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය ඥාන සංවාද වශයෙන් දේශනා කොට වදාලා ඒකමින් පස්සේ කේවල සම්පත්තන්ට සම්පදේ උත්කී කියලා මනස අවසන් කරනවා. එතන කියනන්නේ ඒ වම් ඒකත් සම්පත්තන්ට කියන්නේ මොකක් පිළිබඳව මේ හටගන්නත් දක්වන්නේ ඉස්සත් සංකේතය දුක්ඛ සත්‍යාවේ කියන කල්ප සංක උපාදාන සංක දුක්ඛය. ඒ සංක උපාදාන සංකයයේ ඇතිවීම සිදුවේ නිත්‍ය කල්පන්නේ කල්පක්. සම්පූර්ණ සත්‍යෝ ඒ සමුදේ තේම. ඊළඟ දුකනසේ අත්සතෝම සම්පූර්ණ වඩා. ඒ ඇතිවීම නේද? නැත්නම් මේ පංච උපාදාන සංකේය පිළිබඳ අවිද්‍යාවත් වේවා රූපයේ පිළිබඳව පනවන්නට දක්වන්නට රූපයේ දක්වන මේක මේ වතුරාන් පස්සේ ඉස්ක පස්සේ සාහ පස්සේ ගන්න. තම වේදනා සංඥා සංකාර විඥාන කියන මේ බක්ක. පිළිබඳව කරන්නේ. ඒවායේ කියන වේදික සාධාරණ සංකේත විකාරණ තත්ත්වයේ අතුලක් අපේ ඒ ලෝකනා සංග්‍රහයට ඇතුළත් වන ලෝකෝත්තර සිත්ති ලැබෙන වේදනා අයිතිකය මේ විස්කාරක පක්ෂයට හෝ ඒ ආනිපත්ත පක්ෂයට ඇතුළත් කරන්නේ ඉවත් කරන්නට බෑ. බැරිපත්තාද උපරිම කියන ගොඩට ඇතුළත් විතරක් ඒ සතර මාර්ග විස්කාර සතර කරන්නේ උපදිනේ උපදන්නේ විද්වාන් අරමුණ. ඒ විද්වාන් අරමුණ කොට උපදනා වූ මාර්ග සුදු. දුක නෙවෙයි දුක ඇතුළත් නෙවෙයි අක්ෂාප. දුකෙන් නිදහස් වශයෙන් උපදනා සිටියේ මාර්ග සුදු. ඒ කියන්නේ ලෝකේ විතරම සිටිනවක් මං කරන්නේ. ලෝකේ විතරම වශයෙන් උපදනා සිත් බැරි. ඕවා මාර්ග අතර ඒකෝත්තර සිත්වන අතර ඒ ඒ විඥානයේ එකල වූ සිත් නැත්නම් ලෝකයේ එකල වූ සිත් කියන කියන්නේ අල සිත් වලට ඒකෝත්තර සිත් ඒ ස්වාමය තමයි ඒකෝත්තර ධර්ම වලින් ප්‍රධාන ඒකෝත්තර ඒ නිවන අරමුණු කොට මේ පරිත්‍යාග කන්ද ලෝකයෙන් උත්තර වර්ණාවෙන් තමයි මාර්ගය. මේ මාර්ගයේ මාර්ගය ලැබෙනා වූ පරිදි සත්‍යන්නේ ඒ මාර්ග පිටින් මේ මාර්ග පිටින් විතර දෙන්නේ ලෝකෙ විතර දෙන්නේ මාර්ග පිටයක්. අතර ඒ ලෝකෙ විතර සුවා ඇතිවනා වූයි හරි. තවත් එකක් කියනවා නම් සුවා මාර්ග පිටින් ගන්නා කෙනෙක්ගේ ඒ දුකේදී සතර අපායෙන් නිදෙන උතරේ. ඉතපස් සතර අපායෙන් සතරාව නිදෙන්නේ නැහැ. සතර අපායෙන් සත්‍යයෙන් විභාග වීම සෝවාන් මාර්ගිකේ ජීවත් තමයි කියන්නේ. මොකද ලෝකයේයි සතර අපාය ඇතුළත් වන්නේ ලෝකයේ විපස්සේ තමයි ලෝකයේ ඇතුළත් වන්නේ අනේ සතර අපා සංඛ්‍යාත ලෝකයේ එතර වූ අවස්ථාවේදී කලකට ලැබෙන්නේ කලකට වෙන විතර වෙලා ඒ කලකට එක්කෙනෙක් අපරන් ඒවා කලක්තියා කියන්නේ සංකෝවාන වෙනස්කම් කියන්නේ එතන කවදාව තීනපත් සතර අපාවේදී නෑ අනේ ලෝකෝත්තර සිත්වත්වයේ ඉන්න ඒ මාර්ගික හතරේ ඵල හතරේ. එදෙන වේදනා එතන වේදනාව නම් අපත් ගන්නවා වේදනාව තිබෙනවා අතක්. ඒ වේදනාව විස්තරී පත්‍යයට ඇතුළත් කරන්නේ මක්නිකාවේ ඇතුළත් කරන්නේ. ඒ විස්තරී පත්‍යයට ඇතුළත් කරන ධර්ම තමයි ඇතුළත් වෙන ධර්ම තමයි. විදර්ශනාවට නම් වන්නට පිළිගන්නේ. විපස්සනා කළ යුතු වන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැනී යුතු වන්නේ ඒ ලෝකයට ඇතුළත් කරන. මේ ලෝකයෙන් එතර වීම වශයෙන් උපදනා වූ ඒ මාර්ග පිටවල ලැබෙන වේදනාවී ඒ ස්කන්ධයෝ තවකුත්වල ලැබෙනා වූ වේදනාවී ස්කන්ධයෝ විදර්ශනාවට ගනු ලබන අරමුණේ දර්ශනාවට ගන්නේ නැහැ. ඒ ගැනීමෙන් ඇති වැඩක් අර්ථයක්. විදර්ශනා කළ යුතු වන්නේ මේ සාංකාරික ප්‍රවැත්මට ඉවහල් වෙන ධර්ම විචක ඒ ඉවත් වෙන ධර්ම නෙවෙයි. වස්තුමත් ඒ හටගත්තු ඉවත් වූවත් ඒ හටගත්තු ධර්ම නෙවෙයි. ඒ නිසා ඒ විදර්ශනාවට ධර්මයේ ලෞකික ධර්ම පමණයි. ලෞකික ධර්ම. ඒ වචනයයි දැනගන්න. ඒ ලෞකිකයෙන් කියන්නේ ලෝකයේ පිළිබඳ වූ ධර්ම. ඒවා සිත් වශයෙන් පිළිෙන්නේ අසුෝකයි. ලෞකික සිත් අසුෝකයි. ලෞකික සිත් අසුෝකයි ඒ සමග එන සයිකික කියනවා 51ක්. අත නිවි. මෙන්න මේවායි ලෞකික ධර්ම. ඒවා පිළිබඳව තමයි මේ පිළිතුර දැරීම ඉතාම අවශ්‍යයි. හොඳටම දැනගන්න ඒවා ඒ මොකද ඒ වගේ අපට කරදරේ පිට පවස්නා වූ සතුටක් අපිට මේ කාංකාරික දුකට උදව් වෙන්නේ ඒ වගේම ලබා ගැනීමට විවාහ කරන්නේ ඔය උපමවන්නේ සේවා ඒ දුක් ලබා ගැනීමට විවාහ කරන්නේ තෝවායි අපර සමහරක් දාපිකරන්නේ පටිච්ච සමුප්පාද දේශනාව වෙන කප්ටි අවිද්‍යාපච්චය සංඛාරා අවිද්‍යාපච්චය සංඛාරා අවිද්‍යාව හේතු කොටගෙන කර්ම කොටගෙන අවිද්‍යාව නිසා කුසල කුසල සංස්කාරය කුසල කුසල කර්ම නැති සංස්කාරය සම්භවම් කියන්නේ අවිද්‍යාව නිසායි හටගන්නේ එතකොට මේ අවිද්‍යාව කියන්නේ කවර ධර්මයක් ලෞකික ධර්මයක් ඒක මේ ලෝකයේ පිළිබඳ ධර්මයක් ලෞකික ධර්මයක් ලෝකෝත්තර ධර්මයක් නෙවෙයි. අකුසල ධර්මයක්. ඒ වගේම අනුසය ධර්මයක්. ඒ අනුසය ධර්මයක් වූ අවිද්‍යාව නිසා කෙනෙක් කුසල්ද කරනවා අකුසල්ද කරනවා. ඒක ඒක ඒක ඒකාන්ත අකුසලයක්. අවිද්‍යාවෙන් කියන කොට මොහොතය. ඒකාන්ත අකුසල ධර්මයක්. නමුත් ඒ ඒකාන්ත අකුසල ධර්මයක් වූ අවිද්‍යාව නිසා අකුසල කිරීම ධර්මයක් නෙවෙයි. ඒක පිළිවෙලක් නෙවෙයි. දෙනේක අවිද්‍යාව දාක්ෂක ධර්මයක් නිසා. ඒ අවිද්‍යාව නිසා අකුසල් ඇති වෙනවයි කියන එක ඒ බුදුමයට කාරණයක් නෙවෙයි. ඒ අකුසල අකුසලයට උදව් වෙන ස්වභාවය. නමුත් මේ අකුසල ධර්මයක් වූ අවිද්‍යාව නිසා විසපෘතුපදිනවයි නැත්නම් විඤ්ඤාණ සංස්කාරයේ කියන ඒවත් ආනන්‍යාන සංස්කාර කියන ඒ විසල් සුද්ධ පහළ වෙනවා කර්මද පහළ වෙනවා කියන එක ටිකක් හේතු ගැටීම කෙනෙකුට අමාරුයි. අවිද්‍යාව කොහොමද? එලෙස උදව් වන්නේ, උපකාර වන්නේ. නැත්නම් ඒ නිසා කොහොමද අකුසල ඇති බව. කුසල ඇති බව. අකුසල ධර්මයක් අවිද්‍යාව නිසා කුසල ඇතිවන්නේ කෙතේද? මොකද හේතුව වශයෙන් බලනකොට හේතුව අකුසලයක්. ඒ නිසා ඇති හේතු ඵලයේ හැටියට ඒ ඒ ස්වභාවයෙන්ම ගත්ත ධර්මයන් ගන්නට ඕන. නමුත් ඊට එහෙම පිටින්ම තාප්පතින්ම වෙනවා. ස්වභාවයක් වන ඒ අකුසලයන්ට විරුද්ධ ස්වභාවයක් වන කුසලයක් ඉනක් ඇතිවන්නේ කෙසේද කියන එක ප්‍රශ්නයක්. ඒ එතකොටයි තේරුම් ගන්න යුත්තේ මේ ධර්මයේ වඩා දැනගන්න යුතුනවා. ඒ අකුසල ධර්මයන්ගේ කුසලයට ඇති උපකාරකම් එහෙම එකයි කියන්නේ. දැන් අකුසල ධර්මයන් කුසල ධර්මයන්ට උපකාර කරන අවස්ථා. ස්වභාව වශයෙන් නම් අකුසලයේ අකුසලයටයි උපකාර කරන්නේ. ඇතැම් අවස්ථාවලදී අකුසලයේ කුසලයට උපකාර කරනවා. අන්න ඒබඳු අවස්ථා කෙනෙකුට බොහොම අමාරුයි තේරුම් ගන්නට ඒක ධර්මයෙන්ම ඉගෙන ගත යුතු කාරණා. ඒ අවස්ථාවේදී තමයි අපේ ධර්මයේ ඒත් ඔය හේතුන් පත්‍යයන් පිළිබඳව උගන්වන දේශනාවක් කරනවා ප්‍රත්‍ය සූපිතිත් පත්‍ය එහෙම දැනගෙන ඉස්සරහට උපනිශ්‍රයක් ප්‍රත්‍ය කියන බලවත් හේතු භාවයෙන් උපකාර කරන ධර්ම සමූහයක් ගැන කතා කරනවා උපනිශ්‍රයක් නම් මේ අවිද්‍යාවගේ උපනිශ්‍රය බලවත් හේතුභාවයෙන් කෙරෙන උපකාරය. කුසලයන්ට ඇතන් විදක ලැබෙන. ඒ නිසා තමයි මේ ප්‍රත්‍යඥ සංකාමී පවණක් නොව ශෛක්ෂ සංකාමී වූවා. ශෛක්ෂයේ කියන්නේ සෝවාන් ආත්මාර්ථ ඵලයන්ට පැමිණි ඒ තවම අර ඵලයටම පැමිණි අය. එයා කියනවා ශෛක්ෂය කියලා. ඒ ශෛක්ෂ සංකාම වල ඇතැම් අකුසලුත් උපදිනවා පරීක්ෂණ. ඒ වගේම මොහොත කුසලුත්. ප්‍රත්‍යඥයන්ට නම් ඕනෑ තරම් අකුසලුත් උපදිනවා. ඒ වගේම කුසලුත් උපදිනවා. මෙතන තුන්දේවා ඇතිනේ යථා විනාම දත්තන්තෝ මරු අපරිණායකෝ ඒකභාවාති මග්ගේන කුමග්ගේන ඒකතර සංසාරේ සංතරං භාව සතා අපරිණායකෝ කරෝති ඒකදා විඥාන අපුඤ්ඤං ඒකදා ඒ යථාපිනාම දච්ඡන් දෝ මරෝ අපරිණාය යම්තේ වනාහි ධාති අන්ධයා ඉතින්ම අන්ධ උත්පනස්සා තමන්ට පාරක්ෂා වෙන්නට කලවලා උලන්නට කෙලෙසින්ද නැති කලදී මරෝ අපරිණාය ඒකදාලා කියන අතන් ඉවරවදී ඉතනස්සා හරි මාර්ගයේ යනවා. මම කියනවා මේක. ඇතැම් වෙලාවට මේ කරලා වැරදි මාර්ගයේ යනවා. එන යාවිතු පැත්තෙන් යනවා යාවිතු පැත්තෙන් යනවා. ඒ අන්ත බවනි. තමන්ට ආර්ත්‍යාගෙන තමන්ව අල්ලාගෙන නියමකාරී ඉරියන්නට කෙලෙස් නැති වූ අභ්‍යාස පිළිබඳවයි ඒ. ඒක උපමාවක්. ඒ උපමාවෙන් දැක්වෙන ප්‍රමේයය තමයි මේ සංකාරයෙන් ඉස්සරි කරනවා. අවිද්‍යාවෙන් මුළු සුපත් ජනපක්ඛයාගේ සත්‍යය. සත්‍යය පමණක් නෙවෙයි අවිද්‍යාවෙන් ඉස්සරි වූ දැනත්තක් හැමදෙනාම ගත යුතුයි. නිසා කියනවා ඒ ඒ වගේම ඒ සංකාරයේ සංතරම් බාහ මේ සංකාරයේ පරිකරණාව සංකාරයේ සංසාරයේ සිට මේ මම අපි මමය අපිය යා ලබන මේ පංචස්කන්ධයේ නොසිඳ පැවතගෙන යාම තමයි සංඛාර සංසාරය කියන්නේ සංඛාරන්ත ප්‍රතිපාටි ධාතුවවතනාත් අපුච්චිනම් වර්තමාන සංඛාරෝ කෞච්චති සංඝායතන ධාතු අපේ සම්පූර්ණ ලබන මේ රූපාදී සංඛ්‍යයන්ගේ ආයතනයන්ගේ ධාතුන්ගේ පරම්පරාවතේ මොන්සින්ද පරිසරියා ඒක තමයි අපි කියන්නේ තවත් විදියකින් මෙතනින් මරනවා තව දැනක උපදිනවා එතනත් මෙතනින් මරනවා තව දැනක උපදිනවා කොහොමද යනවා කියන්නේ ඒ තමයි සංසාරය මෙන්න මේ සංසාරයේ පරිතරණාව බාලු බාලු එතන මේ ආර්ය ආර්ය මාර්ග ප්‍රඥා නැත්නම් ලෝකෝත්තර ප්‍රඥාව උපදවා නිගත් අය පිළිබඳවයි කියන්නේ. ලෝකෝත්තර ප්‍රඥාව උපදවා ගත්තේ නැති ඒකපත් කරන සංසාරේ සංසාරම්දා තථා අකරණාය උගත් මඟ පෙන්නන්නද කවුවත් නැහැ. ඒ නිසා උන්කට කියන්නේ කරෝටි ඒකදා පුඤ්ඤා ඇතැම් අවස්ථාවලදී ඉන්න කරයි අපුඤ්ඤම් පිට ඒකදා ඇතැම් අවස්ථාවලදී කවුද කරන්නේ දැන් ඒක කොයිතරම් සත්‍ය ප්‍රකාශයක් ඇත්ත කිවක් කියලා බලන්න මේ අවිද්‍යාව කියන්නේ අපට හරියට මේ පෙනෙන ඇත නොපෙනෙන පරිදි වසා හදවත මේ ඇහැ නොපෙනෙන විදියට ඇහැ වහල බඳ පිළෙන යම් කිසි බන්ධනයක් වගේ හරියට අදතුරාවක් වගේ තමයි අවිද්‍යාවක් මේ නුවණ නැති ඇත වපා කරන කඩතුරාවක් ඒ නුවණ නැති ඇත වහන කඩතුරාවක් නිසා ඇත්ත ඇත්තතියේ දැකීමේ ශක්තියක් ඒ කඩතුරාවෙන් වැටුණු භාවනාවෙන් දක්වන ඒ ප්‍රත්‍යඥාවක් නැහැ. එනිසා ඔහුට ඇත්ත ඇතිතතියේ කෙරෙන්නේ. ඇතිදේ නැතිතියට. නැති දෙයක් ඇතිතතියට දෙන්නීම තමයි මේ අවිද්‍යාවෙන් කරන්නේ. අවිද්‍යාව උපන්නේ. එනිසා අවිද්‍යාව නිර්විද්‍යති අවිද්‍යාව විද්‍යාව නවින්දපීති විද්‍යාන් අවින්දපීති අවිද්‍යාව කියන විදිහට අවිද්‍යාව පිළිබඳව විග්‍රහ වාක්‍ය දක්වා තිබෙනවා. නොවිද්‍යේ යුතු අතිකර නොගතිය යුතු ලෝභාදී අකුසල ධර්මයන් උපදවා ගන්නා නිසාද අවිද්‍යාව කියලා නම් කරනවා. ඒ වගේම විද්‍යේ යුතු ඊට පතන ඒවා ඒ පිටින්ම දුක්කල යුතු කුසල ධර්මයන් උපදවා නොගැනීම නිසාද අවිද්‍යාව. දැන් කොහොම හරි එයින් කරන්නේ කොහොමද මේ මුලාවට පත් මුලා අවිද්‍යාවේ තියෙන මුලා කරපොත ඒක හරියට මේ යවර විදුරුවේම සම්පල වශයෙන් අකින්නට හේතුවට කන්නාඩියක් බලද ගැනීම වගේ දැන් මේ කන්නාඩියක් බලද ගැනීම කෙනාට බලන බලන හැමතැනම වගේ තියෙන්නේ නීලයක් නිලයි කියන්නේ. මේක ඇත්ත නෙවෙයි. තමන් බලමගෙන තිබෙන කන්නාඩිය විසයි තමන්ගේ නිලට තේන්නේ ඒවා. අන්න ඒ වගේ මේ අවිද්‍යාවෙන් නැති ඒ කන්නාඩිය කඩනගත්ත එකනත් ඉතින් තත්ත්වයේ තෙන්නේ නැහැ. ඇති තත්ත්වයේ තෙන්නේ නැහැ. යථා භූතයේ තත්ත්වයේ. ඒ හේතු කොටගෙන හිතම ඇතැම් වෙලාවකදී හරි දේශිත කරන්න ඉඩ තිබෙනවා. වැඩි වශයෙන් කරන්නේ නොකල යුතු දෙයක්. මෙසේ තියෙච්චි දෙයක් හිතන්න. මෙතියෙච්චි දෙයක් කියන්න. දැන් කවුරුද? මොන තත්වයක සිටියා? උත්පත්තියෙන්ම ලබන ලද ඥානයේ කියන එක එක. ඒතනකාගේ ක්‍රියාකලාපේ තවටත් ගන්නට පුළුවන්. ඒක හේතු වන්නේ උත්පත්තියෙන් ලබන ලද ඥානයේ තිබුණා. තිබුණා. තමා අත්දැකීම වශයෙන් තමා තුළ පවත්නා අවිද්‍යාව නැති කළ කෙනෙක් නොවේ මොකද? ඒක දැන් අවිද්‍යාව සමාපිත සිටියේදී ඥානයේ විපත්තියෙන් ලැබෙන ඥානය කියන්නේ. ඒ ඥානය තිබුණා අවිද්‍යා අනුසය කියන්නේ. අවිද්‍යාව නම් කියේ ක්ලේශ ශක්තිය. නැති කරලා ඒක නැති කරන්නේ රහත් මනින්. ඒකෙන් අවිද්‍යාව කියන්නේ. එනිසා උපතින්ම නුවණ තිබෙන කෙනෙක් කුවා. ඒ අවස්ථාවලදී මේ අවිද්‍යාවෙන් ලාභ කරලා එන්පා උත්තර ඥානවත් වුණත් දැරි කරන්නේ අපි දන්නේ අපි දන්නවානේ අපේ සාසනික ඉතිහාසය ගැන බලන සාසනික පිළිබඳව කලකට අම්බුමාල උමාල කවුද පත්‍යෙන්ම ලබන ලද ඥානයේ පමණක් නොවේ ඒ ආත්මභාවයේදී රහත් වීමට හේතු සම්පත් ඇති ඒ පස්චිම කපුගේ පාරමිතා සම්පූර්ණ කළ මහා කල්ප ලක්ෂයක් පාරමිතා ඉරු ඒ පාරමිතා සම්පූර්ණ කළ විජාතිවරුනි කරන්නේ කොහොමද කළා දැන් මේ જાතිය කරගෙන තියෙන විතරයි තිබුණේ එහෙම උතුනේ නම් කොයිතරම් අවිද්‍යාවකට වැටිලාද අවිද්‍යාවකින් නැතිලාද අර තමන් කරපු මේ පාප කර්ම කරේ මිනිසුන් අර ඊළඟට අවිද්‍යාව නැති. ඒකට කොයිතරම් ඥානවන්ත කෙනෙකුවා ඒ සත්‍යයට වැටෙන්නට පුළුවන් අවිද්‍යාව දුරු කරතු ඒ කල්පපත් ජනයාගේ කියන මේ භයානක තත්ත්වය. ප්‍රත්‍යඥාය කියන්නේ සබ්බේ කුජනා උන්නත්තකා කියන මේ වචනේ ඒකයි ප්‍රත්‍යඥාට තාම ගල් හැම ප්‍රත්‍යඥයෝම ඉස්සෝයේ ඒ විශ්වයෙන් මේ මේ ඇතිවන්නා වූ ක්ලේශ ධර්මය. විශේෂයෙන්ම මේ අවිද්‍යාව. ඒ අවිද්‍යාව හේතු කොටගෙන ඔහුට කාරණාකාරම සිටියව සිටුවයි සිතා. ඇතැම් අවස්ථාවල විවාහක. අවිද්‍යාව නම. ඒක ඕනේ දෙයක් ඔබ කරන්නේ. ඒ ඒ ඒ අවිද්‍යාවෙන් දැක්වීම හේතු කොටගෙන ආදීනව නොකෙලීම හේතු කොටගෙන ඇතිකර නොගත යුතු ලෝභයේ උත්තර ඉදුවන්න ඒක පිළිමේ කර්මයක් ඒක පිළිමේ කර්මයක් නෙවේ උපදින ස්වභාවය ඒකයි ඒක උපදින අපසල් සිත් ගමනක් නෙවේ කියලා වගේ ඇතැම් විට උත් කුසල් සිත් නැත්නම් පුණ්‍ය චේතනාවක පහළ එතකොට ඒ එකක් ජන්ම වූ සහලවස්නා වූ ඉන්නේ කියන එකක්. බොහෝ දෙයින් ඔහු සංකාර දුක්යෙන් එතර කරගැනීමට හේතු වන්නා වූ බින්දුකක් නෙවේ. ජනත් ආකාරයෙන් සංකාර දුක්යටම නැවත නැවත සමුවන්නා වූ බින්දුකක් ගන්න. විනාශ ගන්න. ඒක මේ දුන්නා සංකාරය. පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, ආනිච්ඡාභි සංකාර කියලා. අවිද්‍යාව නිසා හටගන්නා සංස්කාරයන් දෙකකට දක්වන්නේ. පුඤ්ඤාභි සංකාරය කියන නාමයෙන් කියන්නේ ආමාවචර කුසල අතත් රූපාවචර කුසල පහක් කියන ඒ ධාතුමය දෙකේ පුඤ්ඤාභි සංකාරය කියනකොට ඒ ධාතුමය කියන්නේ අකුඤ්ඤාපි සංඛාර කියන එක. අකුසල් 12 ඉඳගෙන ශේෂය. අකුඤ්ඤාපි සංඛාර. ආනිඤ්ඤාපි සංඛාර කියන එක. එතෙදි අරූපාවචර කුසල චේතනා අරූපාවචර චේතනා. දැන් මේවා ගැන කලකන්නේ. මේවායින් කොහේද මොනවද කරන්නේ? කෙනෙකුට සංස්කාරයෙන් එතන කරවන්නට හේතු වන කුසල් දෙනවා. එහෙම නැත්නම් සංකාරයකට නැවත නැවත සමුන කුසල් අකුසල් දෙනවා. අකුසල් නම් අප ගන්නවා ඒ කාන්තේම සංකාර දුක්ඛයට සම්බන්ධනේ අපායයි. ඒ අපුණා සංකාර. පුණ්‍යාදි සංකාරයේ කියන ඒ තින් නැත්නම් කුසල් කියන නාමයෙන් දැක්වූ ඒ 13 උදාරක කුසල් ආ ආමාවත විභාග අත වෙන දහක් ඒ දහක්නේ මොනවද කියන්නේ කෙනෙක් නිවනට යවනවා නේද මේ දහක්ම නිසා වන්නේ කුමක්ද අපි ගන්න කාමාවචර උත්තරයක් මරණාසන්න අවස්ථාවේදී විපාක දෙන්නේ ඒ තැනත්තා ප්‍රතිපාක වෙනවා ඒක කිරියට ලබන ඒ අපි මේ සුදුසු පිළිපදින්න වගේ අපේ මරණාසන්න අවස්ථාවේදී ඒ සුගතිභාවී වූ පුණ්‍ය කර්ම සිදුපත් අප නරක සුගතියකට යනවා. ඒ සුගතියකට යනවා කියන්නේ තරක් නරක උපත අන්තක්කබ්දයක් ලබනවා. එතන ඇතිවන්නේ මොකක්ද? පණ්ඩක්කබ්ද දුක්ඛය. ඒ රූපලෝකයේ ඉඳලා රූපලෝකයේ කියන්නේ සපලෝකයේ ඉඳලා එතනත් මේ පංචස්කන්ධයක් ඇතිවන්නේ. ඒ පංචස්කන්ධය නැත්නම් පංච උපාදාන වඩා පැහැදිලිව කියනවා පංච උපාදාන. ඒ පංච උපාදාන කියන්නේ කෙනෙක්ට දුක. එතකොට ඒ දුක් වූ මේ ස්කන්ධ පංචකයන් ලබා ගැනීමට ඉවහල් වෙන කර්ම රැස් කරන්නේ මොන හේතුව පිටද? අවිද්‍යාව අත්‍යවශ්‍ය වශයෙන් පවත්නා සිටියේ. ඒ නිසා තමයි මේ රූපය පිළිබඳව අපි කියනවනේ මේ රූපය අප අප දර්ශනා කරන විට මේ අපට ලැබී තිබෙන රූපන් සංදේශය විදර්ශනාවට මම වෙන එකක් ගන්නවා මේක එතකොට මේ විදර්ශනාවට නම් වෙන විදර්ශනා කරන අනිත්‍ය ආදී වශයෙන් දැයිය යුතුමනේ මේ පංචස්කන්ධයේ එකක් වන මේ රූපස්කන්ධය නැත්නම් රූපෝපාදාන ස්කන්ධය නිකන් ලැබුණු එකක් නෙවෙයි ඒ ලැබුණේද ඒ ලබා ගැනීමට විවාහ වූ හේතුන් ප්‍රත්‍යයන් පිළිබඳ. ඒ ඒ ලැබීමට විවාහ වූ හේතුන් ප්‍රත්‍යයන් පිළිබඳ හැම පැත්තක්ම හොයන්නේ නැතුව කොටින් කලකනවා නම් දක්වන්නට දෙන්නේ ඒ සෝතප්පිදා මාර්ගයෙන් කියන පරිදි අවිද්‍යා අන්තය උපසම්පදේ මේ සංඝ පංචකයෙන් ඒකදේශයක් වන මේ විපස්සන්තය අපට දැන් ලැබී තිබෙන්නේ. ඒ අපේ මේ කතාවෙන්නේ නෑ දර්ශනාවෙදී අපට මුලින් ලැබී තිබෙන්නේ. එතකොට මේ මේ රූපස්කන්ධය ඉපදෙන්නේ පහළ කර කෙරෙන්නේ පහළ කලේ කුමකින්ද කියලා බලන විට මේ අහුවෙන එක කාරණා තමයි අවිද්‍යාව අවිද්‍යාව සංකේය අවිද්‍යාව මොකක්ද ඒ අවිද්‍යාව මේ අතීත සංසාරයේ ගිය ධාතියේ මරණාසන්න අවස්ථාවේදී අර අපට පුළුවන්කම තිබුණා නම් මේ අවිද්‍යාවගේ එහෙම පිටින්ම නැති කර ගැනීම කළ හැකි වුණා නම් මේ අවස්ථාවේදී මේ රූපස්කන්ධය අපට ලැබෙනවා. නමුත් මේ අවස්ථාවේදී අපි අවිද්‍යාවෙන් වශ වෙලා සිටියේ. අවිද්‍යාවය පරිචිත්තේ කියලා ගන්නවා. අවිද්‍යාවය පරිචිත්තේ කියන්නේ අවිද්‍යාවෙන් වශ කරගන්නා ලබ්ධා වූ හරියට තාප්පයෙන් වශ කළා වගේ අවිද්‍යාවෙන් වශ වුණා. ඒක අපට ඒ විගත්තර කිසිවක් දැනෙන්නේ නැහැ. අවිද්‍යාවට පරිච්ඡේදය. මොකක්ද මේ වතපිටින් අදහස් කරන්නේ? අප නැරිලා උපදින්නේ මේ මනුෂ්‍යාත්ම භාවය. කොළයේ උපදනා තැන පිළිබඳව මොන අපට දකින්නට ලැබුණා නම් ගති නිමිත්ත වශයෙන් ඒ අවස්ථාවේදී ඒ ගති නිමිත්ත මෞත්‍රිකයි අපට තේරෙන්නේ ඒ අවස්ථාවේදී ගති නිමිත්ත පහළුණා නම් මව් කුසල් අපට තියෙන හරියට කපුලෙක් අක්‍යාරු වශයෙන් සකවාගෙන ඉපයි. නමුත් එහි තියෙන ආදීනව පැත්ත, නරක පැත්ත, මුදුසු පැත්ත ඒවා මොනවත් අපිට යලක්කාරිත වෙන්නේ නැහැ. ඒක කලකන්නකට නැහැ. ඒක බැරි නෑ. අත්විපාද වෙන්නේ අවිද්‍යාවෙන් ඇතිවෙනවා. අවිද්‍යාවෙන් අපිට ඒක දකින්නට බෑ. ඒකම නැත්නම් අපිට දකින්නට ලැබෙන අවස්ථාවේදී විප්ලවයෙන් නෙවෙයි. විවේකයෙන් කිසිලක්ම දැක්කේ ගිරිජාලාවක් පදින්නට ලැබෙනවා කියන අවස්ථාවේ ඒ ගිරිජාලාවේ ඉවද අපේ පිට ඇලෙන්නේ පිට ඇලෙන්නේ අවිද්‍යාවෙන් මේකේ තිබෙන ආදීනව දැක්ක පහළ ඒකයි මේ අවිද්‍යාව එක කාරණා එකක් මේ කුසල කුසල කර්ම රැස් කිරීමට ඒක හේතුවක් ඒ පාඩේ දැන් උපදීමට ඒක හේතුවක් තමයි නැවත උත්පත්තියක් ලබා ගැනීමට ඉවහල් කරන කර්ම නැවත උත්පත්තියක් ලබා ගැනීමට ඉවහල් වන කර්ම කොටෙක් තිබුණා. අවිද්‍යාව නැත්නම් ඒක නැත්නම් උත්පත්ති නෑ නේද? ඒකට අවිද්‍යාව නැතුවම බැරි කාරණා. නැවත උත්පත්තියට අවිද්‍යාව නැතුවම බැරි කාරණා. ඒ නිසා අවිද්‍යාව සමුදය මෙන්නේ පූර්ව භවයේදී නැති නොකර දවසක මේ අවිද්‍යාව දෙකට ගෙන්නේ වර්තමාන භවයේ අපගේ මේ දුප්පත් සම්බය පහළ අධිජාතකයා උඹ මේ දුප්පත් සම්බය පිළිබඳව නැවත නැවත හත ගන්න ඊළඟ ජාතියේ හත ගන්න දැන් මේ භවයේ ඉවර වෙන්නේ ඊළඟ භවයේදී නැවතත් දුප්පත් සම්බය ලැබෙයි එතන සම්බාධිය කියන්නේ ඒ භවයේ දුප්පත් නැවතත් දුප්පත් සම්බය ලැබෙයි එතකොට මේ දුප්පත් සම්බයන්ගේ නැවත නැවත ලැබීම නවත්වන්නට මොකද කරන්නේ කියන්නේ මේ රූපස්කන්ධයන් ලබා ගන්න හේතුවක් වෙන කාරණයක් වෙන අවිද්‍යාව නැවත උපදන ආකාරයෙන් පිළිගන්න. ඒක කොහොමද කරන්නේ? ඒක කරන්නට තමයි අවිද්‍යාව මොන හේතුවෙන්ද ඇතිවන්නේ කියලා බලන්න. අවිද්‍යාව කියන්නේ ළමක තිබෙන ඇත්ත වසා ගැනීම හේතු කොටගෙන අපේ ඇතිවන්නා වූ ඒ අඳුරන්නේ සිතේ අනුව ඒ සිතේ පවත්නාය අන්තරකාරය අවිද්‍යාංගකාරයෙන් එක්වනිට ඒ අවිද්‍යාංගකාරය දුරු කරන්නට නම් කුමක්ද ඇති කරගත යුත්තේ අන්ධකාරයට විසු වූ ආලෝකය ඒක කොහොමද උපදවා ගන්න අන්න ඒ උපදවා ගැනීමේදී අර උපත්යෙන් ලබන ලද ඥානය බොහොම මේ උපකාරද ඒක බොහොම උපකාරයි උපත්තියම ලබන ඥාන. ඒ උපත්තියම ලබන ඥානයක් නැති කෙනෙකුට වුණා. වා ඒ ඥානය උපදවා ගැනීමට බැරි නෑ. හැබැයි ඒ ඥාප්තියේදී ඒ ඥානින් ලබන උපත් ප්‍රතිඵලය ලබන්නට නම් දැන් මේ ඥානය උපදවා ගන්නට උපත්තියම ලබන ඥානය නැති කෙනෙකුට අවදාව ප්‍රදර්ශනා කරන්නට බැහැ කියන එහෙම දෙන්නේ. ඥානය කියන එක උපදවා ගන්නට පුළුවන් නෝන කොටින් නුවණ ලැබෙන්නේ නැති කෙනෙක් නිසා. ඒක මොකද උත්පත්තියෙන් ලැබෙන ලද ඥානය එක. ඒක විපාක. නමුත් ඒ විපාක උතුම් විදියට නෑ. මේ ඇතිවන්නා වූ ජවන් සිත්වල ඥානිය උපදවා ගන්න. හැබැයි ඇතිවන්නා වූ ජවන් සිත්වල ඥානිය ඉදීමට උපදීන ලබන ලද ඥානිය බොහොම උදව් වෙනවා. එහෙම නැත්නම් කෙනෙකුට අවදාවක් ඥාන සම්ප්‍රයුක්ත ප්‍රතිසම්පියක් ලබන්න බැරිද? ඉපදී බලවත් ඥානයේ නැති කෙනෙකුට අපේ ධර්මයේ සඳහන් වෙන පරිදි ඒතරත් කොයිතරම් උත්සාහ කළා මේ ධාතුවේ මාර්ගඵලාභිගමයක් කරන්නට ධ්‍යාන කරවා ගැනීම බෑ. උත්පත්ති බලවත් ඥානයේ නැති. එන්න අදහස් කරන්නේ නැහැ ඒතරත් මේ ධාතුවේදී තමන් පුරුදු කරන මේ බණ භාවනාදී පිළිපදීමේදී කොටගෙන උපදවාගතින් නුවණ උත්තරවා ගන්නට බැරි. බැරි වන්නේ මාර්ගඵලාභිගමයක් ලබන්න නම් බෑ. ඒක කරන්නේ. නමුත් අනාගත භවයකදී මේ මාර්ගඵලයන් ලැබීමට ඉවහල් වෙන පරිදි විහෙත් ප්‍රතිසම්පියක් ලැබීමට ගොමනා කරන දේවල් මෙහි කරන්න පුළුවන්. නැත්නම් කොහොමද දැන් පිළිබඳව කපුටි? ඔවුන් මෙරිලා සුගතිගාමී වෙන අපරණ දෙයක් තමයි ඒක. ඉරියෙකට ප්‍රතිසංවිධයන් වෙලා උපදිනවා. ප්‍රතිලා වුණ දමනල අතුණු අවස්ථාව නැත්නම් මාර්ගඵල ලැබුව අවස්ථාව කියන්නේ. එහෙම තියෙනවා. නමුත් මේ විපස්සනා වල වල ලබන ඥානය බොහොම උසස් එකක්. ඒක නෝනා කරන්නේ. මොළොදී ඒ උසස් ප්‍රතිඵල ලබා ගැනීමට. ඒකයි කොන්නාරි. අර ආලෝකයේ ප්‍රඥා ලෝකය ලබන්නේ. නුවණ නැති ආලෝකය. කොහොමද ඒක ලබන්නේ? ඒ ලබන්නේ නැහැ. දැන් අපි මුලාවී සිටින මේ සංගපත්තේ පිළිබඳ හරියට දැනගන්න. ඒ දැනගැනීමේ ක්‍රමයක් ගැන තමයි මම මුලින්ම කිව්වේ. ඒ සුත්ත විඥාන. ඒක විතරක් විස්තර දැනගන්නවා. දැන් අපි ඉන්න සාමාන්‍ය තේරුමක් නැහැ. මේ පදවියාපෝ තේජෝ වායෝ අන්නගබ්බ රස පූජා සම්පූර්ණ සෝත ගාමිනී වාක්නාලෝ යක්ති වශයෙන් විදිහට මේ රූප ධර්ම යොමු කර ඉඳීමේ කියන එක ඒක විශේෂයෙන් කරන ධ්‍යාන. එහෙම කොට දැන් සමහර කෙනෙක් ඒවා පිළිබඳව නම් ඉගෙන ගත්තා. ඒ කර්ම හරියට ඉගෙන ගන්නට බැරි නැත ඉගෙන ගන්නේ නැති අය. ඒ නම් ටිකක් ඉගෙන ගත්තා ඒක කියලා ධර්මයේ ඉගෙන ගත්තා වෙන්නේ නැහැ. ඒ ඒ කර්ම පිළිබඳව තමයි ඉගෙනගන්න ඕනේ. ඒ අර විනිවිද දක්නා ස්වභාවය වෙන දර්ශනා නිවනම තමන්ට නිපන්නා ඊට කිට්ටු වෙන තරමට සුපමේ ඥානය දිනු කර ගන්නට ඕන ඒ ධර්මයන් පිළිබඳ. ඒකටයි මේ ආසාව. අතිමෝ පුරස්කාරවන්නේ එපමණක් නෙවෙයි. එතකොට මේ සංකල්පයන් පිළිබඳව සත්‍ය සංකල්පයන් කියනවා සයිසිකේ කියලා කොටස. වේදනා සංඥා සංකාර කියන කොටස් වෙනකොට දෙනවා. සමහරේ සංස්කාර සංවේගය ඇතුළත් සයිසික වල එක කොටසක් තමයි අකුසල চৈতසික කියන්නේ. අකුසල চৈতසික. මේ අකුසල চৈতසිකයන් පිළිබඳව හෝ නිර්ණයක් ඒවා පිළිබඳව දෙක් කොට දැන ගැනීම. ඒ විදිහට කී දිනකද ලබලා තියෙන්නේ. බොහොම අඩුයි. එමණක් නම් මේ තරම් වැරදි කෙරෙන්නේ නැහැ මිනිසුන් අතර. Taman ඒ හදිහටම ඒ කාරණේ දන්නවා. සමහර විට තමයි ඒ කරන වැරැද්දෙන් වැරැද්දක් කියලා තරන්ට දෙන්නේ නැති දකින්නට බැරි තත්වයක් ඇති වෙනවා. මේ අකුසල ධර්මයන්ගේ පිළිදෙන ඒ ආකාර මානත්වයේ තේරුම් නොගැනීමේ හේතුව. දැනීම තේරුම් ගන්නවා. ඒ ධර්ම පිළිබඳ විශේෂ ඉගෙනීමක් ලබන්නට ඕනේ. විශේෂ ඉගෙනීම. ඒ වෙනස්කම් ලබන්නට ඒ දැනීම ඇති ගන්න නැහැ. සමහර විට කෙනෙක් කියනවා මේක Taman විසින් කළ යුත්තක් නෙයි කියලා ධර්මානුකූලව නම් නොකළ යුතු දෙයක්. නොකළ යුතු දෙයක් කළ යුතු දෙයක් නෙවෙයි මේකට දෙන්නට පුළුවන්. ඒ වගේම තමා තුළ තිබෙන නරක ධර්ම තිබෙනවා ඒවා කෙනෙකුට දෙන්නට පුළුවන්. ඒවා තමා තුළ තිබෙන හොඳ ගැටලු. තමා තුළ තිබෙන හොඳ ගැටලු. නිදර්ශනයකට යමු. ඕම තරහා යන කෙනෙක් ගැන ඒක දැනගන්නට. මම නිකන් තරහාවක් කෙනෙක් නෙවෙයි මම තරහ ඇතිවන්නේ මේ හොඳටම වැරදි දෙයක් කරනවා දැක්කොත් තමයි. එතකොට සාමාන්‍යයෙන් නම් ඔහු තරහ නෙවෙයි. හොඳටම කවුරුහරි වැරදිම දෙයක් කරනවා දැක්කම තරහයි. එතකොට ආපිට මේ වැරදි අර වැරදියක් කළේ එක්කෙනාගෙන් දැරද්ද තමයි එහෙමනේ කතාවේ කියන්නේ. නමුත් ධර්මයේ පිළිබඳව තේරුම් ගන්න දැනගත්තා. තරහව කියන්නේ ආහත දෙයක් නෙවෙයි. ඒ ඇතිවන තරහව ඇතිවන පුද්ගලයා තමයි ඒක නරක. ඒ නිසා ඕමයි ඒ ඇත්තට නුගත සිත්තේ. තරහව පිළිබඳව සාධාරණයක් මොන පැත්තකින්වත් දෙන්නේ නැහැ. ඒක සමාජ කරන්නේ කොහොමදයි? අනේ විදිහට දැනෙන බලන විට අපේ පිළික් කිනාවා ඇතැම් අවස්ථාවලදී අපට ඇතිවන්නා වූ දුර්ගුණයන් අපගේ ගුණයන්ට සලකන්න ඉඩ ඒවා දුර්ගුණ දුර්ගුණ කියන්නේ නරකයි. ඒ නරක ගතිම අපගේ තිබෙන හොඳ ගතිය විදිහට. හැබැයි මේක අපිට හිතෙන්නට පුළුවන්. එහෙම උගන්වීම උත්සාහ කරන්නේ නැහැ. දැන් නරක නම් ඒක නරකයි. ඒකේ නෑ නරක කියන එකේ නෑ කොහේ හරි හොඳ පැත්ත. හොඳ එකක්. ඒක නම් ඒක උපදවන්න ඕනේ. අන්න ඒ බව දකින්නට පුළුවන්කමද කෙනෙක් ඇති කර ගන්න ඕන. මේ ධර්මයේ ඇතිවීම ධර්මයේ පිටතට ඉගෙනීම තමයි. අන්න ඒ විදිහට ධර්මයන්ගේ පිළිදෙන ඒකේ ස්වභාවය එකම ධර්මයකදී පිළිදෙන යම් යම් ආකාරයකට ඒවා තේරුම් ගන්නවා. ඒ වගේම දෙනුම් නරක ධර්ම අකුසල ධර්මම හොඳ ධර්ම කුසල ධර්ම හැටියට රැවටෙන අවස්ථාවක්. ඒවා පිළිබඳව දැක්ක කරගන්නට ධර්මයේ ඉගෙන ගන්න ඕනේ. ඒ නැතුව දැන් අපි ගන්න සමහර විදිහට කෙනෙක් කියන්න පුළුවන්. මේ මනුෂ්‍යයා පොඩෙන් කියනවාද කොච්චර කල් ඉන්නවද? දැන් කවුරුටත් කියුවත් වන්නේ නිකන් මේ මේ කිසි දෙයක් කරලා ගන්නට බැරි ඇඳගෙන වෙලා ඉඳලා ඉඳලා ඊට වඩා හොඳයි දැන් එයා කරියා තමයි ඉතින් කියනවා ඉතින් කියනවා දැන් ඒක නැත්තම් කොයි වෙලාවකවත් හිතනවාද මේ මගේ කටින් කියවෙන කතාව මට ඇතිවෙන අදහස කොහොම කවුරුදුවල වැරදියක් හිතන්නේ හිතන්නේ බොහෝ හිතන්නේ හොඳ අදහසක් තමයි කියන්නේ ඒකේ මොන ආකාරයෙන් කිව්වත් ධර්මානුකූලව නම් හොඳා ගන්නක් නැහැ. එතන තියෙන්නේ අනුන්ගේ විනාශයන් නැතේවා කියන ඒ අනුන් නැතේවායි කියන එක Taman කලකාගත්තට නෙමේ කරුණායි නම් කියන්නේ කියලා. ඒ අනුන් නැතේවා කියන සිත එනිසම පවතිනවා. ඒ ව්‍යාපාරයේ තේමයි. ඉතින් ඒ ව්‍යාපාරය Tamanට යහපත පිළිබඳව පවත්නා කරන්නේ ඒක අකුසල ධර්මයක්. ඒකට මේ කට වචනේ පාවිච්චි කරන්න ඕනේ නැහැ. අතපය පාවිච්චි කරන්න ඕනේ නැහැ. බුදු සිත එක්කමනක් ඇති. ඉතින් හරි ඉක්වන අපි ගනිමු අපගේ අම්මා තාත්තා බොහෝ වයස්කතයි ඉතින් කලකෝ. කිසි දෙයක් කරලා ගන්න කියලා දැන්. ඒකමත් ඒකයි. කවන්න තෝරේ, තෝරන්න තෝරේ. නාවන්නට ඕනේ හැම වැඩකටම කවුරුහරි උදව් දෙන්නට ඕනේ ඉතින් එහෙම ඉන්නකොට සමහර විටක දරුවන්ට එහෙම ඉක්මොත් තවකට ළම්කිසි වේලාවක අනේ නෑ මම තාත්තා ඉතර දුක්ලෙකින් ඉන්නවට වඩා නරකට දැන්ම දරුවෝ ඒක කිසිම දෙයක් මොකද ගම් කොයිතරම් පාපයක් ඒක තේරුම් ගන්න පුළුවන් දැන් සාමාන්‍යයෙන් කෙනෙකුට ධර්මයේ පිළිබඳව එන ඉගෙන ගන්න ඒ තමන් විපාක සමහර විටක මේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් සමාජයේ කරුණාව විපාකින කරන්නේ කවදාවත් ඒක කරුණාව විපාකන්නේ කරුණාව ඒක ආනන්ද ඉදිරි දුකට වඩා දුකක් ලැබෙන දෙයක් සිදු කරන දෙන එකක් නෙවෙයි කරුණාව කියන්නේ කරුණාව ඉතින් සාන්ති වෙන ඉතින් විදහස් කරනවා කාසහරි මරණයක් වේවා නැරේවා උන්වහන්සේ නමක් තිරුමනා සමාජයක මහ විපත්තියකටත් කැමිනෙන්න පුළුවන් නේද දැන් කවුරුහරි ආපුනම ඉන්න කිව්වොත් අනේ මොකටද වෙනතම් ඉඳගෙන ඉන්නේ ඔබ කොයිතරම් දැන් කින් කරලා තිබෙනවද ඔය කින් නිසා ඔබට නැහැලා පුළුවන් දෙවිලෝ යන්න තවදුරටත් ජීවත් වෙනත් තේම මේ දුකමනේ දුකියේ කියලා මේ ඉක්මනට ලැබෙනවා නම් හොඳයි කියලා කිව්වා. ආම්තුන් ඒ මිනිසා ඒ කීම අත අනගුණේ වර්ණවත් කළා විදෙහ දෙකක් නවත්තලා මැරෙන්නට ලැස්ති වුණොත් ඒ නිසාම දරුණු ආම්තුන්ට ඉස්ලාම් දලාවෙන් ඉන්නේ නැහැ ඒ වගේ එකක් තමයි අන්න එහෙම කරු ඒකයි දැනගන්න ඒක දැනගන්න දැන් බෞද්ධයන් නම් අපට පිළිගන්නට ඕනේ ධර්මයේ පිළිබඳව හොඳ නිවිච්ඡයක් කරගන්නට පුළුවන් බව. ඒක වෙන කාටවත් යන්නට මතක් නැහැ. තමන් මොකද? සමායන ගමන වෙන කවුරුවත් තමන් දෙන්නේ කියන්නේ නැහැ. තමනුයි මේ පොඩි අරගෙන යන්නේ. උසල් පොඩි අකුසල් පොඩි අයි එහෙම කියන්නේ කියන්නේ. ඒක අරයි යන්නේ තමන්. ඒ යනකොට තමන් බොහෝ විට රැවටිලා මේ නරක දෙයක් හොඳ දෙයක් හැටියට කරගහගෙන යන්නට පුළුවන්. එහෙම සිතිවිලි අපිට පහළ වුණේ දැන් අපි යනවානේ සමහර විට ඔය මේ මේ සීකා භෝගී ඒ සීකා භෝගී ශාලාවකට ඔයගේ දැනෙන්න යනවා එහෙම ගියාම සමහර මිනිස්සු ලක්ෂණයට බැඳෙනවානේ එයාගේ කට නැහැ කට බැඳිලා ඔවුන් බොන්නේ නැහැ නැහැ බොදු කම්මැත් ඒ දෙයකට බැඳෙනවා නැහැ අදින්නේ එහෙම කෙනෙක්ව දැකලා කෙනෙකුට ඒකම ගන්න මේ මිනිස්සු මොකද කියන්නේ මරණය හොඳේ කියලා. ඒ තරම් පවක් තමයි. ඒක පවක්. ඉතින් හිලව ගන්න හැකියාව කොච්චර ඉන්නවා. කොච්චර අපි ගන්න වෙන අන්තාගම් පැත්තකට පිළියෙන්නේ. සෞඛ්‍යයන් අතර කොයි තරම් දෙනා ඕ අනාස ඇත් කරගන්නට ඇද්ද ඕ දැනුම්. සමහර විට අපි කියන්නේ කෙනෙක් කියනවා සමාජයේ ශරීරයේ ඇති බලවත් වූ වේදනා විඳා ගන්නට දෙන්නේ නැති. අපි මට මොනවද දෙන්නේ? මුලින්ම අවුවත් දුකේන මෙතන කන්නේ ඉගෙනවා එතනින් වැඩ ගන්න එන්නේ ඉතින් උදාස් ප්‍රමාණයද කියලා මරෙන්න තෝරන දෙයක් දුන්නොත් ඒක පහක් හරියට දුන්නොත් ඉන්නවා ඉතලා අතරත් දෙන්නේ නැහැ සාහල කතා කුසලයට අහු වෙනවා ප්‍රාණඝාත අකුසලයේ තමයි. හොඳයි මේ ප්‍රාණඝාතය කරන්න තමයි මව නැත්තම් කියා මේ කොහොමද බැරිව මොනවාරි ඉන්න අමාරුයි තාත්තා. ඒ ප්‍රාණඝාතය අමන්තකයේ ප්‍රාණඝාතය අනන්තක කර්මයක්. මෙන්න මේ වගේ සිව් කරුණු බොහෝ දෙනෙක් හිතන්නේ ඉතින් ඒකට අදාළ ඇතිවෙනකොට තමන් දකින්නට ඕනේ කියන වැරැද්ද. එහෙම කියනවා එහෙම අදහස්. එහෙම ඒවා අපට පහළ වෙන කිසිදෙයක්. ප්‍රත්‍යඥ සම්භාවයේ ඔය කියන ඉස්තාලිය හැම එකක්ම කල්පනා කරන මේ අවස්ථාවල සමහර විට මේක හරි උපවරට වගේ ඇති වෙන්නත් පුළුවන්. ඒක ධාමයේ ධර්ම විග්‍රහයෙන් පරි. කොයි තරම් තිබෙනවද අපි රැකෙන්නට ඕන කරුණ. දැන් අපි කියනවානේ මේ පුළුවන් දේ මුලින්ම කියන්නේ සතුන් මැරීමෙන් බලකිනවා, හොරකම් කිරීමෙන් බලකිනවා ආදී වශයෙන්. ඕවැයේදී තමයි කොයි තරම් ඉක්මනින් වර්ධක වෙන්නට පුළුවන්ද මේක. මේක කියන්නේ ඒක පස්විත අවහාර දක්වන තැන. පස්විත අවහාර දක්වන තැන. මේ කවුරු හරි කාටවත් අයිති දෙයක් අරගෙන යන ගමන ඔහුට හිතුණා මේක මම දෙන්න ඕනේ නැහැ. මම මේක ගන්න ඕනේ කර ගන්න ඕනේ කියලා. ඒ අදහස පහළ වෙලා ඔහු මේ තිබෙන තැන හිතේ තිබුණා නම් හිතෙන් කරට ගත්තා. ඔහු අභිනවය කියලා පවන. ආපහු දුන්නත් කියන්නේ අනේ මේක මොන බාරගත්තේ කියලා ඒ හොරකමට අහු වෙලා ඉවරයි කියලා දෙනවා. ඒක එතන හොරකමට අහු වෙලා ඉවරයි. අර ඉතින් බලන්න ඒ තරම් සියුම්ව දක්වන මේ සිතේ තත්ත්වය. එබඳු සිතක් අපට කියන්නේ. අන්න ඒ සිත එබැවින් බුදුරජාණන් වහන්සේ වඩා රාත් දෙන්නේ මෙතන අපාදී අපිට කියලා කියනවා ඒක අපේ කියනවා කියන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශයක් අනුත්තර නිකායේ මහත් වදාරන කියන මිනිසුන් අතර මිනිසුන් වශයෙන් ජීවත් වන කෙනෙක් වැඩි දෙනා මැරී ගොස් උපදින්නේ නිරයාදී අපායන් කිය. නිරය පිළියක් හේත. ස්වල්ප දෙනෙකුයි මිනිසුන් අතර දෙන්නේ ස්වල්ප දෙනෙකුයි දෙවියන් අතර කියන්නේ. මොනවද? ඉතින් මේකට කාර්යයක් කියන්නේ මොකද හේතුව වන්නේ? මිනිස් ජීවිතයේ හේතු වන කුසල අදුනා ඒ වගේම අවසාන මොහොතේදී වුණා තමන් කරපු කුසල රසකට ලා අකුසල ධර්ම නම් විරිපක් ඒ හේතුක විදිහටම විරිය අපි දැනගට ගන්න. ඒ தත්ත්වයේ මඟ හරවන්නට පුළුවන්කම ලැබෙන එක මඟක් තමයි භාවනා භාවනාවෙන් පිට පිට කරන්නේ භාවනාවේදී උදව් වන ධර්මය දක්වා දෙන්නේ යෝනිසෝ මනසිකාරය කියන්නේ. යම් ආකාරයකට සිටීම නිසා තමන් තුළ අකුසල ධර්ම උපදීද ඒකට කියන්නේ අයෝනිසෝ මනසිකාරය. යම් ආකාරයකට සිටීම හේතු කොටගෙන තමා තුළ කුසල ධර්මයේ උපදීද ඒකට කියන්නේ යෝනිසෝ මනසිකාරය. මෙන්න මේකවත් දැනගෙන එතනේ ඉතිහාසයට ඕන ආකාරයෙන් සිතනවා. නොසිතිය යුතු ආකාරය අත්කරනවා. ඒකද තමන් තමන්ට කරගන්නා සහ යහපත්ත්වයේ සැලකීම. ඒකට තමයි මේ ධර්මය අසන්නේ ඉගෙන ගන්න. වෙන එකකට නෙවෙයි. එහෙම නැත්නම් ධර්මයේ දැනීම නිසාම ඔක්කොම කටයුතු සම්පූර්ණ කරනවා නේද? නමුත් දැනගත්තත් තමන්ට පුළුවන්. තමන්ගේ සිත මනසේ හසුරුවා ගන්නවා. වරකට වැටෙනකොටම තේරුම් ගන්න පුළුවන්. ඔබ වරකට වැටෙන්නේ නැtei කියන්නේ බා දැනගත්ත පමණයි. නමුත් ඒ වරකට වැටෙනකොටම තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේක යන්නේ වැඩි කරලා. එහෙම තේරුම්ගෙන බලස්වාද යහපත දහරවා ගන්න. ඉතින් මේ කොයි එකට කොයි එකට මේ ධර්ම නිකන් දී ඇතිවන ධර්ම නෙවෙයි ඒවා ඇතිවන්නේ හේතුන් ප්‍රත්‍යයන් නිසාය කියන බව තේරුම් ගන්නට ඕනේ. එහෙම සැලකෙන නිසා. එහෙම සැලකෙන විට අපතුල අකුසල ධර්ම උපදීද ඒ උපදනා තාක් අකුසල ධර්ම යම් හේතුන් නිසායි හටගන්නේ. මොනවද හේතු? අවිද්‍යාවෙන් ලැබෙනවා. සංහාවක හේතුවක් සංහාව උපනිත්‍රය වෙනව පමණක් නෙවෙයි සම්ප්‍රයුක්තත් වෙනවා. අකුසල ධර්මයන්ට ඒ ලෝභ මූල අකුසල ධර්මයන් ඒ වගේම ද්වේෂ මූල අකුසල ධර්මයන්ට ද්වේෂය සංප්‍රයුක්ත වෙන අවිද්‍යාවේ සියල්ලටම සංප්‍රයුක්තක් වුණා කරන්නේ ඒ පරිත්‍යාග පරිත්‍යාග කුසල ධර්මයන්ට දැන් කාමාවචර රූපාවචර අරූපාවචර කියන ඒ කුසල ධර්ම නැත්නම් භවගාමී කර්ම ඒවා ඒ භවගාමී කර්මයන්ට කොන්ටේන සලකන්න ඒ නිසා තමයි අවිද්‍යාව යම් කෙනෙකු නැති කළොත් අවිද්‍යා ධර්මයේ අශේෂ ග්‍රාම දෝෂා සංඛාර අවිද්‍යාව යම් අවස්ථාවකදී එහෙම කිසිම දුරු කරන්නේ නම් එදා සිට නැත්නම් මේ අවස්ථාවේ සිට එතන සංඛාරයෙන් කියන කුසල කුසල කර්ම රැස් කිරීමෙන්ද නිදහස් ඒ වාගේ කරන්නේ. ඒ නිසා සංස්කාරයෙන් නිදහස් වන්නට කැමති කෙනෙක්. කලින් කියන්නේ මග්ග අවිද්‍යාව සහගුණින් නැති කිරීම. ඒ අවිද්‍යාව සහගුණින් නැති කිරීම එකවර කරයක් නොවන බැරි අපේ ආවුණේ ඉස්සම්වන්නේ අනුසුද්ධ ප්‍රතිපදාවක් බැරි. කිරිවෙන් යන ප්‍රතිපදාවක් බැරි. ඒ අවිද්‍යාව දුර්වල කරන ක්‍රමය දැනගන්නට අවිද්‍යාව දුර්වල කරන්නේ ඉතින්නේ ප්‍රඥාවේ බලයෙන්මයි නුවණේ බලයෙන්මයි නුවණින් ඇතිපසු දැනගන්නා විට අවිද්‍යාව ප්‍රමේයෙන් නුවණට ඉතහැර පලායන අවස්ථාවකටපත් ඒකයි ඔය මාර්ගඵල සිද්ධ වෙන්න කරන්නේ ඊට පෙර ලැබෙන ඔය ඥාන වලින් කරන්නේ අවිද්‍යාව අවිද්‍යාව ඒක තමයි විදර්ශනාව ගැන කියන්නේ සමත විපස්සනා කියලා දෙකක් තියෙනවා සමතේ කියන්නේ සමතේ කෙලින්ම විරුද්ධ වන්නේ සංහාවට කියලා තමයි සමතේ සංහාවට විරුද්ධ කරනවා විකල පක්ෂය අවිද්‍යාව විපස්සනාව අවිද්‍යාවට විරුද්ධ ස්වභාවය. සමතේ සංහාරක කොටස. සමතේ සංහාරක විපස්සනා ප්‍රඥාව අවිද්‍යාව. එනිසා මේ සමත විපස්සනා කියන මේ දෙකම ඉගෙනගන්න පහළ වෙනවා කියන්නේ. ඒ ආහාර ලැබුණා මාර්ගඵල ලැබෙන අවස්ථාවේදී ඒක නැත්නම් සමතයක් තිබෙනවා. සමතේ සමතයක් තිබෙනවා විදර්ශනාවක්. ඒ ඒ නිසා කියනවා චේතෝ විමුක්ති පඤ්ඤා විමුක්ති කියලා දෙකක් තියෙනවා.